යෝනිසමස් කාර්යය කරන මොකද ඕනම පද්ධතියක් අපව වෙනවා කොහොමද එන්නකොටම අරමුණේ එන්නකොටම මේ කරන්න පුළුවන් නම් අරමුණේ එනකොටම සතිමත් වෙන්න පුළුවන් නම් ඒ අරමුණ මතින් කෙලෙසෙන්නේ කියන්නේ ඒ නිසා එතෙන්දි කියනවා ආරමණානුසය කෙලස් අරමුණ නිසා අමාරුම නිසා අරමුණ අපිට පුළුවන් කෙලස් නැති කරන්න අරමුණේ එනකොට දෙපරම කරදිනවා. අරමුණේ එනකොටම ෆුට්බෝල් දෙනා කරන කෙනෙක් සමහර බෝලට ආවට පස්සේ එක චිත්තක්ෂණයක් වදින්න කාටවත් ඉඳලාද බියොන් බෝල් කියලා බෝලට කරන්නේ. ඒකෙන් කරා දුන ඔරෙක් අපාරේ මිනිස්සේ අල්ලන්නේ කොහොමද? අර වාහි කිටි කිටි කතරේ තාලන්නේ මොනවද කියලා. අන්‍යගේ සත්‍යමත් වෙන කෙනා මේ අකාලික රසය ලබන්න නම් අප්‍රමාදී වෙන්න ඕනේ අරමුණ ඉඳකොටම අල්ලන්න. ඒ අරමුණ කියන ආනාපානෙ නෙවෙයි. ආනාපානෙ ඇතුළත මේ සතුටුම වේදනාවක් එනකොටම වේදනාව හොඳ නරක වශයෙන් වර්ණන කරනකොට විදීමක් වශයෙන් රාගීති විලක් හිතට එනකොටම ඒක නරක දෙයක් ක්ලේශයක් වශයෙන් නැතුනේ රාගීති විලක් වශයෙන් ද්වේෂීති විලක් වශයෙන් මෝහීති විලක් වශයෙන් දක්වන්න පුළුවන් වෙනවනේ මේ හිතවිල්ල අපර කරන්න පුළුවන් විනය කරදරය විනය කරනවාට අඩු කරලා අපිට හිතවිල්ල ඒ මාත්‍රමේ දැක ගන්න පුළුවන් යථාභූතව ඇටි කර ගැනීම කරන්නේ ඒක නිසා භාවනාවේ සතිය රැකීමේදී අරමුණ මත වෙනවා සහ කාමකව පමානවි ප්‍රමාද වීම සතියේ ශ්‍රේෂ්ඨත්වය ඒක වෙන්න වෙන්න වෙන්න මේ නික්‍රීෂි මාංශ මාස හිතා නොකලිසි සිතක් ප්‍රවාහයක් දක්වා තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපිට ස්ථාන තියෙන්නේ මොන දෙයකට හරි අපි කතාවනොත් ඒකට කියන අපායට ගිය ඉස්සරහදී. නැත්නම් early birds catch the pies වස්තිය මුල් වෙන්නේ ඉස්සරහම වෙලා යන්නේ පුදුමාකාර ගැටයක් නැති අදහස් වෙන ප්‍රමාණික ප්‍රමාණිය ප්‍රමාණිකේ අනේ තමයි ආගපතේ පුදුම තිරියංගයක් තියෙනවා. නාච වේදෙන්නේ. මොනම දෙයක් පවෙ දෙන්නේ එන්නකොටම ඒකට එළමෙන කතිය තියෙනවා නම් ඒ පුදුම දෙයක් ආදී කරවට පත් ආනේ ආකාරිත කතිය තිබුණාට මොකද මේ පේන්නේ සර්වඥාසි ගමන කරනකොට බොහෝම තැම්පත් බිම්බලාගත්ත සුකුමාර රූපය. අත් ඇතුළත විදිනාවක් පාස් ස්පාක්ලක් වගේ එන සෑම දෙයකටම සම්පූර්ණ අවධානයක් තියෙනවා. ඒසයි බාහිරයේ තිබුණට එහෙම සංසුකතිය හිත තියෙන සම්පූර්ණ අවධානය. ඒක තමයි විදිත අප්‍රමාණික කියන්නේ. ඒක තමයි මේ අකායිකේ පදේ සමාද වෙන්නේ. ඒසම මේක ඉගෙන ගන්න ඉගෙන ගන්න තේරෙන දෙයක් තමයි කවදාකවත් මේ කායිකත්වය. දැන් කල් යවා ප්‍රතිපල දෙන ගැතිය අර නොයවාමක කර දීම කියන එකට එක චිත්තකනේ එක ආස්තේකින් එක පාටින් කරගන්න. ප්‍රතිපදාවක් තුලින්මයි ඩාගරේ. අපිට තේරෙනවා දැන් අපි කාර්යය දැන් සාමාන්‍යයි. ඒ වගේම අපි අසතිමත් කිසිසේත් බාධාවක් නැහැ. ඒ බව දැනගැනීමන අකාලික කියන්නේ පළවෙනි දේවල්. ඒ වගේම තමයි රාගයක් ආවත්, ද්වේෂයක් ආවත්, අලෝභයක් ආවත්, අදෝෂයක් ආවත් ඒක ඒ වෙලාවෙම දැනගත්ත කමියට රාගය නිසා රාගවත් වෙනකක් හෝ අලෝභය නිසා අලෝභ වෙනකක් නම් කියන්නේ ඒ කැන්ටරික ආවෝද වීම පමණයි. ඒක නිසා භාවනා කරන විට අලෝභයත් එකයි ලෝභෙත් එකයි. අද්වේෂයත් එකයි ද්වේෂයත් එකයි. ඒ හැම දෙයක්ම ධර්මතාව පමණයි. ඒ නිසා කවදාකවත් අපි කාමී පාර කරද ඒක අපි සාන්තුව සාන්ති සාන්තුව දෙන්න මොකක් කරතෝනේ ඉන්නේ බලන් බලන් යනවා මේ අකාලයට අපිට යනකොට මේ ජීවිතේ මරන්නේ ඉස්සරහ නරකේ පුළුවන් කියන කතාව එකම ඉඳන් වෙන්නේ අකාලේ කියන පදේ තමයි ඒක නිසා සම්වචනාංශේ විතරයි ඉස්ලාම් වතාවට මේ ජීවිතේ මේක අත්දකින්න පුළුවන් අකාලේ බව දේශනා කරන්නේ අනිත් හැම කෙනෙකුගේ මානෙ මතනවා මොනවා කරෝ කියන්නේ තමයි ලංකාවේ නිවන් දකින්න අනිවාර්යයෙන්ම මැරෙන්නම ඕනේ ධර්මවල වර්තමානයේ නන්දකල දේවා කියන්නේ. කියන්නේ මරුණොත් නිකම්ම නිවන. ඒ දෙකෙන් යනවා පාරමිකයි කරන්නේ. ඒ තමයි විපස්සනා භාගී කොට හැමදාම ඒ ස්වාමීන් වහන්සේලා කියලා තමයි ලංකාවේ නිවන කාංකම් වාගේ කියලා. හරි දාන. ඕනම කෙනෙක් පැනකොට මොන ජීවිතයක් කරගත්තත් නිකන් දීලා තමයි දක්වන්නේ. ඒ තරමටම අපි මේ සජීව ජීවත් වෙන කාලයේ කලේ මේ කාරණාව මරණයකට දාතියි. යෝගාවචරයට ඒක වෙන්නේ. යෝගාවචරය දැනගන්නවා ඒ මරණය එහාට යන්න මේ මේ ආත්මය කියන්නේ මේ ජීවිතේම. ඒ නිසා අභිජ්ජ දාන කියන්නේ බෝධිසත්වෝ. මේ ජීවිතේ වැඩ කරන ඇත්ත බොහෝම අතුරු දෙයක්. ඒ නිසා දැන් මේ කාලේ විපස්සනාව කියනකොට නැත්නම් සාපේ කියනකොට භාවනාව කියනකොට අනිවාර්යයෙන්ම ඉන්දිස්සෙලා මේ ජීවිතයේදීම කියන එක පුතුම කුළු ගන්න වැඩියක් කියනවා. සබනාස්ති සදාපි කරනනේ මේ ජීවිතේම සාක්ෂාත් කරනවා කියන්නේ. ඒ අතින් පාරක විද්‍යාවේ කියන මේ මහා ප්‍රතිපලයන ගතිය ඉක්ම ප්‍රතිපලයන ගතිය මේකේ සමාන්තර ගතියක් තියෙනවා. අවශ්‍යතාවය. ඒ කියන්නේ වැඩක් කරන්නේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන. එහෙම නැතුව මේ গুপ্ত දෙයක් වශයෙන් මම දෙඥා සංකාශවල නෙමෙයි. ඒ වෙලාව ගන්නව කෙරෙනවා. අනේ එහෙම තමයි සමස්තංශ මේ අකාලික ධර්මතාවය විශ්ව කරලා පිළිලා දීලා තියෙන්නේ. ඉතින් ඒ මේ අකාලික ධර්මතාවයත් එක්කම සර්වඥ දෙකෙනවා. ඒ පස්සේ ගුණය ඉන්නේ ඒ විදිහට ධර්මයේ බලනවා නම් ඒ විදිහට ධර්මයේ දැකගෙන වැඩ කරනවා නම් ඒ එක්කෙනෙකුට හම්බෙන ප්‍රතිඵල ඕනම කෙනෙකුට අත්දක් කරන්න පුළුවන්. දැන් මෙන්න මේ පාරේ ඵලය බලන්න පුළුවන්. ඒක බලන්න. කිසි පැකිලීමක් නැතුව එළියේ පිළි පවිතුරු භාවයේ. එළියට ආව මේ ප්‍රතිඵල කියන ගැතිය ඒක මේ බුදුහාමුදුරන්ගේ බුද්ධිය හින්න වෙච්ච එකක්. තාරුතාවය. එනතු මේ ඒක කරන්න පුළුවන් මෙන්න මේ මේ ලකුණු තියෙන කෙනාටයි කියලා මේ විපස්සනා කියන හුදුම කරට කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තියක් කරන්න කරලා නැහැ විපස්සනා ඕනම කෙනෙක් කළොත් ඒක ප්‍රතිඵලයි එතන ඒ පාසික භාවයේ පිළිතුරු සාධාරණයේ පිළිතුරු භාවය එනි කිසිම ආරම්භක නැහැ ඕනම දැනකට වචනාන්තයට ඉතාම ගෞරවයෙන් සත්‍යාවෙන් හැදෙන්නේ යම් ආගමක් කරන කෙනෙක් කියලා කිව්වොත් අන්තරය වුණාට වහන්සේගේ ශිෂ්‍යෝ කොච්චර කීකරුව මේ ධර්ම විනය හැදෙන්නද අපිත් ඒ වගේ අපිත් අපේ ධර්මයේ බොහෝම සද්ධාවෙන් හැසිරෙනවා කිය බුදුරජාණන් වහන්සේ දැකලා කතා කරන්නේ දැනගෙන කතා කරන්නේ ඒක උරුමා කරනවා කිසි කෙනෙකුට ඒ කියන ඒ සමානව තියෙන ඒ ධර්ම කොටස එකක් කරන මේ දැක්කා තම දන්නවා කියලා කියන්නේ. ඒකල කියන්නේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒ සාපේ රකින්නවා. ඊවා කියනක රකින්න ඔය ගැටි ඇති. නම් සත්‍ය අවබෝධ කරගන්න දරුවල මැදේ. ඒකම තව කෙනෙකුට පෙන්නන්න පුළුවන්. මම මෙන්න මේ මේ දැනලා කතා කරන්නේ. මේ දැනගෙන කතා කරන්නේ. ඒකයි ධනකට පවතන රූපේ නකොටනසේ දිව්‍යසය මනෝසය බහුසයික තිර ප්‍රජාවයිද සමාන සමාන ප්‍රාප්තනසයි දිව්‍යසයික ලෝකෙම දැක්කා ඒ පාදකට පද පාවිකත පහකින් චක්කුමුද පාරි නානමුද පාරි පඤ්ඤාවද පාරි විචාවද පාරි ආලෝකෝද පාරි කියලා උනාසි කියන්නේ දැක්කා. ඒක කාටවත් දැන් අභියෝග කරන්න බෑ. ඒ දෙවියන් ඇයිද බලන්නයි බාහුවයි මුත්තනාන්ත දේශනා කරනවා. මම මේක කාලයක් නොකිය හිටියා. ඒක මොකද මම දැක්කේ නැති නිසා. දැක්කම තමයි දැක්කේ කියලා. අන්නේ ඒක බෞද්ධයෙකුට තියෙන වෙන ඕනම ආලෝකයට වැඩිය තියෙන සුවිශේෂී භාගය. හැබැයි ඒකට බුදුහාමුදුරුවෝ දැක්කේ කියන පත්තා කියන්නේ. ඒක අපිට නම්බුවක්. අපිම දකිනවා. ඒ දකින්නේ පිටියේ යොමු කාල ප්‍රමාණය මොකටද? ඒ සද්ධාහේ නරකක් නැහැ. සද්ධාව තියෙනවා නම් තොයි තියෙන මතෙවිද සද්ධාහේ කවදාකවත් දැකීම උනන්දු කරනවා මම වෙන්නේ. එහෙනම් ඒ ශ්‍රද්ධාව වැට ගන්න ආදිලු අපේ ශ්‍රද්ධාව පාරපත් වෙනෝනේ. එහෙම ශ්‍රද්ධාවක් ඇති වුණා නම් මේ පුද්ගලයාට ඥාන යන කර ඕන තැනක ශ්‍රද්ධාව ඇති. විපස්සනා භාවනාවේදී මේක තමයි වැඩිම කුළු ගන්න ලගන්නේ පොත් තැනක විදියට හොඳ කුරුවරු විදියට එහෙම නැත්නම් තමයි වුණා වගේ නක පෙර පිටිමකට මොන්නම දේකින්වත් ඉතින් එම බලව කියන ගුණේ කාටවත් එන්නේ නැහැ. බොරුවට නෙමෙයි සත්‍යපදයෙන් නම් සමානවාදී මේක අත කරලා තියෙනවා. සමානවාදී මේකට ක්‍රියාවක් කරලා තියෙනවා. ප්‍රායෝගිකව ක්‍රියාවක් කරලා තියෙනවා. එම ක්‍රියාවක් කරන මනුස්සය එම බලව කියන නොකියුවා ඕනම කෙනෙක්යි කෙනෙකුට තේරෙනවා ගන්නකොට මේ මනුස්සය අන්තිලා කියන්නේ. අනිවාර්යයෙන් අර වචනාදී ගී කාලේ සමාන කෙනෙකුට දැකලා ඒ විසරෝචන කිව්වේ නිබ්බුතානම සාවාදා නිබ්බුතානම සාරතා නිබ්බුතානම සානානි යස්සායන් ඊදීශෝපති මුතන හැරසිටිකට අපේන්නේ දැන් මොකෝ ලෝකේ ඉන්නවා ඉතින කුවේර ධර්මපති එන්නත් මොකේ කියන විද්‍යාඥයෝ කියන ධනකාරයෝ කිසිම කෙනෙක්ගේ කාර්යය කියන බලන්න එහෙම ඒ සැනහෙන ස්වරූපේ ඒ කියන්නේ අනුසුක්ති කර සම්පatti කරගන්න කියන්නේ නම් විස්තර බලන්නේ අපි ඕනිකට කියවල කරන්නේ. කියවල කරන පස්සේ අඳුර හරපන්න කියක් හිතුවට කරන්නේ. ඒගොල්ලෝ දැක්කේ ඒගොල්ලෝ මේ දැනගෙන මේ කතා කරන්නේ මේ අනුමාන ඥානවල. සර්වඥාදි ප්‍රත්‍යක්ෂ ඥාන කරන ඒකම ඉවර වෙලා. නාකිර මොකක් මිනිස්සේ මේ ප්‍රතිපදා මාර්ගයම ප්‍රකාශනවා. අන්දාතර කාර්යයක් යන කතා කරන්නේ. ඉතින් ඒක නිසා මේ මෑතකට මම බඳ කල්වේ බටහිර කෙනෙක් විපස්සනා ගැන කතා කරනකොට එයා කියලා කියනවා අද බටහිරක මේ විපස්සනාවට උදාහරණ පැවීමට හේතුව ඒ කිසි කෙනෙකුගේ අධිකාරියට දීලා නැහැ විපස්සනාව ඒ නිසා අද සම්පූර්ණ ජීවිතයකගෙන මේවා ක්‍රියාත්මක කරන බව ගිහි ලෝකෙම ඔපකරති කොච්චර දුරට කියනවා නම් ගිහියන් උපදෙස් දෙන්නේ නැති ගිහියෝ ඉන්නවා ඒ නිසා බටහිරට කිසි පැටලීමක් නැතුව ධර්මයේ තියෙනවා. මේක මාතර ප්‍රේ කියලා කියනවා. ඒ අකාලික ගුණය ඒ වගේම එහි පසු ඕනම කෙනෙකුට දෙන්න දෙන්නවා. ඒ පෙන්වලා දීම දැන් කොච්චර දුරට කරනවද කියනවනම් අනුගාමී විපස්සනාදී එක නැත සීල සමාධි මාර්ගයේ සමාධි මාර්ගය හෝ කරනවනම් ඕනම මානසික රෝගයක් නැත්නම් ඕනම චරිත ඒ කියන්නේ අපිට වැටුව අභ්‍රාන්තාර්ථ තියෙන හොල්ලන්න කරලා බැහැ ඒ ඕනම දෙයක් ඕනම දෙයක මුලේ පවා වෙනස් කරන්න පුළුවන් කියලා තියෙනවා මේ වගේ සතියින් යුක්ත වැඩ කරනවා train your mind and change your brain ඉස්සර හිතුවේ මේ චරිත වෙනස් කරන්න බෑ. ඒක එහෙමමයි මේ ජීවිතේ එහෙම අල්ලගෙන කටේ තමයි කොටිනවා. මේ ලෝකේ තව කරන කටේ වෙනම උපදිනවා. ඒක ඉස්තිරදා දේවල් ඒක මනුස්සයාට අනිත් දේවල් නේ. ඒක තාම බලගන්නේ කාටවත් දේවල් කියලා. දැන් හැදිලිවම එහෙම චරිත කටේ කියනවා. මේ සතිය දියුණු කරන්න පටන් අරගත්තොත් ඕනම දෙයක් රීවයර් කරන්න ඕනේ සතිය කරකම් කරනවා. ඉතින් ඒක පස්සේ තමයි අර විද්‍යාව හොයන එක අපිට එතෙන් අගය කරන්න වෙනවා. මොකද එතකොට මේ සාම්ප්‍රදායික වල බෞද්ධයෝන ආශය කරේ නැහැ බව. ඒ ඒ කර බලන්න පුළුවන් කටි එන්න බලන්න කියන එක බොහොමත්ව ප්‍රකටවකින් එන්න පටන් ගත්තා. අර මේ පතේදී හොයාගන්නේ සෑම අලුත් හොයාගැනීමක්ම විස්තර කරන්න පුළුවන් එකම ධාර්මික තේ බුද්ධාගම විතරයි. අනේ මොනම ආගමකටවත් ඒක ඔකුණු කුල් පහවල වෙනවා. ධාමයේ ඉඳින්න කැපි පේන පටන් ගන්න දිනවා. ඒකේ කියන්නේ ඉතාමත්ම ජීවිතයෙන් ඒක. ඒකම ඒක පැත්තකින් බලනවා විද්‍යාවෙන් බුද්ධ ආගම පුණ්‍ය කරගන්න ගැතියි. ඒ නිසා මේ ඒ මාත්‍රිකේ පොත්පත් වශයෙන් ආවු ගැන පස්සේ කියන්නේ ඉවත්නේ පෙර පස්සේ ඒ ලිපියෙන් මසීස් පාඩාගෙන විද්‍යාව බුදුන් සාමයේ ඉස්සර දැන් අපි විද්‍යාව ඉගෙන ගන්න කාලේ උදාහරණයක් කියන්නේ කලාව විෂයක් ඒක නිකන් සෞඛ්‍ය උදාහරණ විද්‍යාව ගන්න කාලේ තමයි හරි අපි ඉස්සර කාලේ හොඳට නවුස් නැති විද්‍යාව ගන්න ඊගාට පොමසිකා ගන්න ඉතින් කොහොමද කරගන්න විද්‍යාව උදාහරණ කරන කාටි කියලා කියන්නේ පංචුල පේන කාටි ඒක විද්‍යාව කියලා උදාහරණ විද්‍යාව ගන්න දැන් ඔය විශ්වාසයක් පිට කරනකොට ඒක සම්පූර්ණ අනිත් පැත්තට වෙලා මේ ඒ පාසික ගුණය නිසා ඒ වගේම මාසු වරන්නවා කියලා අපි වගේ නෙවෙයි. ඒක පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. මේ නියෝ ප්ලාස්ටිසිටි වලින් ඕන ජාකේට් එකක් කරනවා. ඒක එක්කෙනෙකුට සීමා නැහැ. ඕන තරකට රිපීට් කරනවා. දැනටම කරලා බලන්න. හැබැයි මම ඒක ගැන නම් සඳහන් කරන්නේ ඒ කොච්චර ඒ ඒ වගේ වන්දව උදාහරණක ලොකු අහසික අතන ඉතිරි ධර්ම තමන් ඒ වාදේවා බලන් කරක් අනුබුද්ධාරුණා කියලා අපිට නම්බුවන්නේ. අනිවාර්යයෙන්ම අපි අපිට මේ ක්‍රියාත්මක කෙරුවොත් විතරක් අපිට තේරෙයි ඔය අංශෝකාර නැතුණා කොට නැතුණාට අපිට අවශ්‍ය කරන කටයුතු හොඳටම තියෙනවා. අපිට වෙලා තියෙන අපි ඒක සඳහා එච්චරම විශ්වාසයි. එච්චරම කැපවීමෙන් කටයුතු කරන්නේ. ආනෝ කටයුතු කරන්න නම් මේ දැන් විශේෂයෙන්ම හැදෙන මේ තරුණ ජනතාව වගේ අයට මේ අකාලික වහා ප්‍රතිපදනය කරතියක් ඒව බලනවා කියලා එක පෙන්වන්න පුළුවන් ගැතිය කිසිම ආරම්භකට සාධාරණ නැතුවා. අනිත් ආගමකට සුභා හොඳ දේවල් කියනවා. නමුත් මෙවුවා අතිරේක විශේෂිත වූ අනන්‍යතාවය කියලා තේරුම් ගන්නකොට ඉච්ඡන විශාල ආමේ විසරත නිධානේ සතිමත් වෙන ඕනම චිත්තක්ෂණයක මේ මොහොතේ ඕනම චිත්තක්ෂණයක අධ්‍යයනය කරනවා. පින්නලා ගුරු ස්වාමීන් වහන්සේලා කියන්නේ ආස්වාසයේ වෙලාදී ආස්වාසය කියලා දෙන්නේ කරන ඕනම චිත්තක්ෂණයක. එයා අනුගුණේ කරනවා කියනවා. ප්‍රස්වාසයේ වෙලාවේදී ප්‍රස්වාසය කරන්නේ කරන ඕනම චිත්තක්ෂණයක. අනුගුණේ කරනවා කියනවා. ඒකට උදාහරණයක් වශයෙන් දෙන්නවා සාර පාලනක් හෝ අතවායිකල් කුරුණෝගේ සාර වර්ණනයක් කරනවා. ඒක අතෝරණේ ඉලක්කයනේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ කාර්යකොත් නැගින්නේ ගුරුත්ව කේන්ද්‍ර කරා. සෙන්ට්‍රල් කමිටු වහන. ඒ ගාමිණීසට ඒක වරුණු පිළිගන්නු හේතුම කරා. ඒක නිසා කියනවා විද්‍යාවයි භෞතික විද්‍යාව විනෝදේ කියලා ආත්මසේ කියලා තියෙන පොතක ඕනම විසාවාසුක හරියට ගුරුත්ව කේන්ද්‍ර හොයාගෙන ජීවෝලකින් ගැහුවොත් ඒකට ඒ ඇතුළේ කාම්පණය මුළු පොඩ නැගිලි පුරාම බැහැ. ඊට පස්සේ කියනවා හරියට එනකොට දෝලනයක් ඇති කරනවා කියන්නේ ඒ දෝලනේ මෙහාට වෙලා එහා කරන හරියට වෙලා කරලා තව ජීවෝලකින් යවුවොත් ඒ දෝලන දෙකේ දෙගුණ කරනවා කියන්නේ. හැබැයි ආවෙන්නක සින්ක්‍රොනයිස් වෙනවා. හරියට වෙලා ගන්න. ආන්නේ හරියට පැද්දෙන පැද්දෙන වල ජීවෝලකින් ගහන ගන්නොත් ඕන බේන කරනවා. ඒකට කියනවා මේ ගම්මිරේ කියන ගම්මිරේ කියන පාරම් කරන්න හැටි. හැබැයි ඒක හරියටම නැදලා ගන්න කියන්නේ පුස්තකයකට ගන්න. මේක මේක උපමා කරගෙන සාමාන්‍ය පාරමිතිය ඥානසොත් ආමුදාවේ කණ්ඩායම් කවදාක මේ මාත්පාස් කරන්නේ. සමතකම් කියලා හැදෙන්නේ. මොකද එල්ලුව එල්ලලාගේ පාර කැඩෙන්නේ. ඒ නිසා ඒකෙදි කියනවා විෂම කාර්යයක් කියලා. එකම රිට්ටේ යන්නේ පරිදි. මොකද ඒක සත්‍යයක්. අනිවාර්යයෙන්ම ඕවා මෙච්චර කෙලස් කන්දක් තියෙනවා. තියෙන කිලෝරක් කෙලස් කන්දක්. වැඩිනේ මෝහ පාය කියලා. ඒ කොච්චර මෝහ කරලා තියෙනවා එක චිත්තක්ෂණයක වම දෙනකොට වම වඩා ගන්න පුළුවන් දකුණු දෙනකොට දකුණු වඩා ගන්න පුළුවන් ආස්වාද කරනවා ආස්වාදේ වඩා ගන්න පුළුවන් මෙහෙ කර ගන්න පුළුවන් ප්‍රසාරයේ වෙලාවේ ප්‍රසාරයේ එන්න දෙන පුළුවන් අහකට දෙන්නේ සම්පූර්ණයෙන් ගැහුවා වගේ පුරු සංඛාරයම කද්දෝ හේලිමකට හේලිම පටන් ගන්නවා. හැබැයි මේක Tamanට වැටෙන්නේ ඒකනේ චිත්තක්ෂණ රාශියක් එක දිගට ගියොත් විතරයි. එක චිත්තක්ෂණ වැඩි වෙනවා. ඒක හරියට කාමයට කාලේ ඒ ගෝණයට බලන දෙවෙනිදේ තරණ තුන්වෙනිදේ තරණ එන්නේ එන්නේ එන්නේ තාකරනවා. යන්න දෙනාගේ එක දිගට චිත්තක්ෂණ කීප සතුටක් වෙනකොට ඒ චිත්තක්ෂණ කීපේ සතියෙන් කියනවා ආකාල්කෝ තමයි බලන්න. ඕනම කෙනෙකුට කියන්නේ මම මේ හිතනවා මේ මුලින්මක් වෙලාන්නේ ඕවා කරන එක කරලා. මම ඉස්සල්ලාම මතක් කරනවා මම අවුරුදු තුනක් විතරයි ආහාර ආහාර ආහාර කරන්නම තියෙන සතියමයි කියලා. සම්ම විදිහෙන්වත් පරිදේන්නේ. ඉතින් බුද්ධහම උගන්වන්නම නෑ කතාවට උගන්වන්නේ. ඉතින් යාම් මට බැලලා බැලලා බැලලා බැලලා කිව්වා කිල්පදක් එපා. මොකක්වත් එපා. කරන වැඩේ කරපුවා දැනගෙන ඉතින් මම කොහොමද දැනගන්නේ නකුරන්නේ නකුරන්නේ කරන්නේ. දැන කොච්චර කරුවත් දන්නේ ඒ කරන එක දවසක් මට වෙන කාලේ ගලාහන්දී එනකොට එච්චර කිව්ලා අපි කරනවා මට හොඳට මම කාලේ මම පාස්කම් කිව්ව දාගන්නේ ඉංග්‍රීසි ෆයිල් එකක් තුනක් ඉංග්‍රීසි අතේ උරමලක් කියලා තුන මම ඉතින් ඒ මම දැන් කියන්නේ ඥාන බව දැනගන්න එක විතරයි. ඉතින් යනවා යහපත යහපත යාළුවෝ කතා කරන්නේ ඒකෙදී යනකොට යනකොට මම එන්නේ ඒක පාරටම වගේ ඒක ඒ මොළු චිත්තක්ෂණයක අපේක්ෂිත කියලා දැනෙන රූප දෙයක් කරනවා. ආරකම පියවර දෙකක් තුනක් තියා යනවා අනේක යවෙනවා. එතකොට මම එන්නේ මේක ගන්න හැටි කියන කරුණක් කියලා. ඒවත් ඉන්නේ. ඒවල තේරුම් ගන්න නැති විදිහ එක රාශියක් ආවා. එතනින්ම දුර ගිහින් මම ඒක ආන්දාන විතරක් ආන්දාන කරලා තාම කතියනවා. ඒක කතා කරන්න අදගෙන නැහැ. දැන් මේ අහකට යනකොට මම හුරු වෙලා එකලස් වෙලා වෙලා වෙලා ඒක තැනකදී සම්පූර්ණ මේක නිකන් අයින් කරන බොන් කිකනාවේ නැත්නම් රූපයක් හොදනවා වගේ යන පටන් අරගත්තා ඒක සම්පූර්ණ මුළු සිතේම මුළු කයෙම ලැබුවා තැකීම හැබැයි ඒක දුරට හැදෙන්නකොටම නැතුණා මම හරියටම ෂුවර් නෑ හරිත බලන්න නැත්නම් කරන්නේ ඒක කරන කරන කරන යනකොට මුන්න මේක නිකන් කලාවක් වගේ නෑ කලියුක්ක් වගේ කරන කරන යාම හරියනවා. දැන් බලාපොරොත්තු වෙනකොට හරියන්නේ නැහැ. කිසියම් නතුරු ඉන්නේ කාහයක පාට තියෙනකම තහන ගන්නවා මම මට අවදිනවා. තන්නේ කරේ වෙලා මාකට් මා විතරයි. මම දැන් මෙතන විතරයි. ලෝකයක් මොකක්වත් නැහැ. ආහි චිත්තක්ෂණේ එනකොට එනකොට එනකොට තමයි අර තේරෙන පටන් ගන්නගත්තේ මේ අපිට සහභාගී වෙන්න වෙන උදාහරණ දෙවිය අත්දකින්නකොට මොකක්ද වෙනස්. අපි ඉස්මතු උගා වෙනස් ඒක නිසා මේ ලෝක විනාකරේ උගා වෙනස් චේතනාවක් ඒකේ සම්පූර්ණ වෙනස් ප්‍රත්‍යක්ෂය අනේ ඒකම තමයි මේ පස්සේ කරන්නේ කරලා බලන්නේ මේ මානසික වර්ධනය කරනවා කියලා බලුවොත් ඉතින්දීම කාරණා වලට ලබන බැරි කෙනෙක් කියන පුළුවන් වෙන අදහස්. හැබැයි මේ තාම ලාතතුනි මේ වත් නොකරු වතුකමේ නොමැරි ජීවත් වෙන්න වෙනවා. ගැඹුරට යන්න යන්න යන්න අපිට තේනවා මතු පිටේ ඉන්නවා නම් පසු කොච්චර කරනවා පස්සේ. කියනවා කියන්නේ ආනේකට ආරකට කරන අපි මේ බුද්ධාවට පාරදිනවා වෙන්නේ. ඇත්ත බුද්ධාගම නම් පණනවා. ඒක නැත්තම් අපි නිකන්නේ කුලියට හරක් බලනවා වගේ. ඒකට පස්කෝරක් නැහැ. අවුලන මොකද බාප්ටි ගන්න පාඩේ ඉස්සරහ. අරගෙන මේ කිවිදී කිවිලා කියන වෙන්නේ. ඒ නිසා උදාහරණ කර බලන්න එයා කායි කාටේ. එහෙම නැත්නම් හිතේම පින්නන පුළුවන් ගැතිය අත්දැකීම් කොට උදේ යනවා කිසිසේත්ම අනුපාඩුවක් කරන ධර්මයක් පාඩුවක් සාමයාගේ. ඒකේ මිනිස්සු මේ තරම් කවුරුද දාස්මාචානේ කන්නේ කියන මොන තරම් දෙයක් මේකට අපතම වැඩ කරන්න තියෙන නිකමට අපිට මිත්‍රෙන්ට අපිට මේ ආවර්තය අපිට දෙන එක තවදුරටත් මේ නිකන් හිත නැත්නම් මෛත්‍රී බුද්ධ සාරයෙන් එහෙම නැත්නම් මේ ඊගාත්මක කල්ලා නැතුව කාලිකෝ මේක අර කවුරුන් නැක උසන පස්සේ දේශනා මේ දැන් කරන්නේ මෛත්‍රී බුද්ධ සාරයෙන් මොනිරෝ වික ලක්ෂණ කරනවා මේක කරන්න බෑ ඒක අනේක ලක්ෂණ කරනවා මේ කවුරුත් සාහන කරන විග්‍රහය කියලා කියනවා මේ ලෞකික බුද්ධ සාහන කරන විග්‍රහය තමයි මේක මේ පස්සට දාන්නේ මේක අපි ආකාරික වෙන්න ඕනේ. ආකාරික වෙනවා නම් අප්‍රමාද කියන වචන බොහෝම සමාන වෙනවා. ඒක පදාගත්තේ තමයි අපිටන. මොකද ආකාරික කියන වචන තේරුම් ගන්න සුබර කරන් පටන් ගන්නකොට දැන් වෙලාවම කාලය කියන එක අහුවෙලා අපි කාලකාමී බවට පත් වෙනවා. සර්වඥාන්තනා කරේ කාලෝ ගසති භූතාන කියලා බලවතා සංවාදයෙන් රහතන් වහන්සේලා කාලේ කාලා කාලේ කාලය එක්කම අප්‍රමාදී කරන අපි කාලය විශ්ින් කාලා ඒකයි වෙනස. නිසා උත්සාහ කරනවා සාර්ථක වෙලා කාලේ යන වේගයකටම සමානව ගිය කවදාවත් පාඩේ. හැමදාම තරම ජීවත් වෙනවා ආකාරයට ජීවත් වෙනවා ඒක තමයි සදාකාලික භාවයේ සාමාන්‍ය තියෙන්නේ. අපි දැන් ඉන්නේ ඒක ටික ටික ටික ටික පොරෙන් කරන තැනක මේ නියමයෙන් කරලා ගන්න මේක වුණාට පස්සේ එහෙම කරගන්න නැතුව හම්බ වෙන පටන් ගන්නතර පස්සේ තාත් ඇහෙන පටන් ගන්නතර පස්සේ මේ බුදුම වේගයක් එන පටන් ගන්නවා. එතකොට ඒ අර කියන කාරික කතාව වගේ ගහගෙන ඉහළට යන ගමන නමුත් සෑහෙන පිරිසක් මේක ඉන්න බව ලෝකේ සෑහෙන පිරිසක් මේක ඉන්න බව අපි නොදැක්කට තේරෙන පටන් ගන්නවා අපිට කිසිම වෙයි අපේ කෙනෙක් ගෑ ගන්න කියන අලුව ගන්න ගන්නවා ඒක ලොකු හත්කක් ඒක තමයි මටත් තියෙනවා ඒක මරණීය බික්කු නෑ රාජිකිනවා කිව්වම මට බික්කුම නෑ කියලා කිව්වා. ඒක ආත්මාව තියෙන ජීවිතනාස මට මේ ඇදලා තියෙන වාවා ඕක කරන්න කිව්වා. ආකාලිකමේ එනෝමිකාරත මනෝවිකාරයට ජීවිතනාගේ මනෝවිකාරයට ඕක කරන්න කිව්වා. ඉතින් මම මේ දැකපුතේ මම මේ කප්පේ කියලා හිතාගෙනදී ඉපස්සේ පාක් කියන හරක් දකින්න ලැබේවා කියලා තමයි තියෙන්නේ. එතකොට දැන් හම්බෙන්නේ 100 දෙනාට කියනකොට ඒ සීලනාවකීගේ සාහි මාසේ චේතන ගන්න එපා කවුරුමනාන්දේ ගාව වශයක් තියෙනවා. ඒ හැමකෙනාම අහු වෙනවා කියලා. ඉතින් මෑගිල ප්‍රශ්න දෙක තුනක් අහනකොට සර්වතෙන් බොහොම ලස්සන උත්තර දුන්නා ඊපස්සේ මම ප්‍රශ්න එකකට එකකට එක ටික අහනවා. කරන්නේ බොහෝ නම් හැම එකටම එකම උත්තර තමයි දෙන්නේ. උත්තර දුන්නා ඊපස්සේ කියනවා බොහොම කතා කියන්නේ ඇත්තටම කියනවා ගන්න පළවෙනි තැනේ කියනකොට මට තේරුණා ඒ පාන්ති කියවනේ කියන මේ දේශනා රුචිය නිසා මේ දේශනා විලාසය නිසා මම මේ ප්‍රශ්න ඇහුවේ සෑම දෙයකම මට තේරුණා අනේ ස්වාමීන් වහන්සේ මම පුදුන් තරණේ දාන කරන්නේ තරණේ උපාසකේ කොට මාව දාන දෙපා කියලා උනාගතුනා විනාපිතී ඔබ මේ සාමාන්‍ය උගලෙක් නෙයි වෙලා තියෙනා කෙනෙක් ඔබ මේ වගේ සාමයයක් කරනකොට ලෝකෙට බලපෑම නිසා දෙයක් කල්පනා කරපන් ඒක පරිලෙට අනුගමනය කරන සාමයයක් දෙකක් දහම් සමයයි පාරාගාමී වෙනවා. මොන හතරම විශ්වාසද මේ කරන වැඩ ඉඳ ගන්න පුළුවන් මේ කිය. මේ වගේ කාසෝ කියන්නේ යන්න කාය කරලා ගන්න. තුන්දරයක් සම්මිලියනට කියනවා සාමිතුමා මෙතෙන් එනකොට අලි ගුරුවරයා කිව්වා මුළු කොච්චර විනාඩියක් කිව්වනේ කොච්චර ඥානවත් වුණාද කවදාරි සර්වඥාන්සේ දැකන්නට මම සාංශාර දැන කියන්නේ විතරයි. ඇත්තමයි සාංශු කරලා දැක නැතිනම් අනිත් මගේ ඥාති කාලෝ ඉඳ සීළු රටවැස්සෝ මේ දපණයට වැටේවා කියලා ධර්මයේ හරියට දාලා දෙන්න හරකට ඒ පුදුමාකාර කාණ්ඩයක් ඇති. ඉන්නේ ඉතර පිළිසකට මුන්න ඇදගෙන යනවා කියන්නේ. එතකොට අපි අර මේ සංකාරණ විතර කොහොමයි නේද? අර විතර බැරි වුණා කියන මොනවාක්ද ඉතුරු වෙන්නේ? රැකී සංඥා තමයි. ඊටාවේ පුළුවන් තරම් විශේෂයෙන්ම අවබෝධනා අපි ළඟ නැහැ කියලා බුදුගුණ මෙහෙය කරන එක අමතක කරලා කියන්නේ තියෙන්නේ. බුදුදහම මතක කරන්නේ ධර්මයේ කියන ගුණය. ඒක සදාකාලිකයි සනාතනිකයි. ඒ ධර්මයේ පන්දිල වෘත්තිලායි කඩිනවන පටන් ගන්නකොට පස්සේ ධර්මයන් වාහාවෙම ආරක්ෂාවක් කරගන්නවා. ඒක වැටෙන ක්‍රමය තමයි ඒ කාලනෝයවා සාමාන්‍යම ප්‍රතිඵල දෙයක් කියලා. අර බුදුදහම වාස්තේ ඒක බලවත් කියලා. ඉතින් අර කම් කිව්ව සෝකාට සාංශික ගුණවලින් පිටලා යන එක තමයි ඉතින් සියලු දෙනාට මේක යොදන කාලය නිසා වහවහේ කර්ම ප්‍රතිපලපාරක් ලැබීවා ඒක බලව කියන කාලෙට ගමනක් කරලා අනිකයට කියන පුළුවන් ශක්තිය මේ ජීවිතයේදීම එකතු කර ගන්න ලැබීවා මේ සමාධි ප්‍රාර්ථනාවේ ප්‍රාර්ථනාවේ මන්දාර දේශනා සමාප්ත කරනවා සියලු දෙනාටම දැනුම් දා වේවා ඉතින් අයකුත් විනාඩි 10ක් විතර ගැලවෙනවා කියනවා. ධර්මදේශනා සඳහා විහාරසත් ධර්මකාරයව කරත්වා දැන් ආයත විකේතලා තිනවා මනමින් ආකාරයෙන් යන කිසිම මරදී වයසන් තියෙන කොට ගන්නවා දැන් මම ආරාධනා කරනවා යන කරන් පස් කරන්න විවිධ කරන්න වෙනවා කියනවා අත්මාත්‍රේ ඉස්සරහට ඒක ඒ තාත්තේ ඉන්නේ සමාධි භාවනාවකින් ඒ ආනාපානෙ ඒක සිදු කරගෙන ගිහින් එතකොට ඒක මේ පුරාණ බුද්ධ ධර්මයේ බුදු බුදුරජාණන්සේ දේශනා කිරීම වෙනවද එහෙම නැත්නම් ඒ තාත්තේ ඒක පුළුවන්ද අන්‍ය ඒ සමාධිය මයනවා නම් ඒ තාත්තේ වෙනවද ආගම්වල ඒ තත්ත්වෙට එන්න පුළුවන් මේ ඒ කියන මේ කාය වැඩි සංකාර නොදැනෙන තත්ත්වෙට. ආයෙත් මම පුදුම හිතනකට ගුරුමින්දාදී මම යාත්‍රාවේ ජීවිත කැසට් එකක් මේ සොට ගැනියල් බ්‍රවුන් කියලා කෙනෙක් ඉන්නවා ඒ ඉන්සයිට් මිටි විසුවල් කරලා කරන්නේ. ඒක කරලා තුන රිසර්ච් එකක් මේ විවිධ සංඥාන්තර දර්ශන වල ඉන්න කතියේ කිය මේ භාවනාමය ඊට සම්බන්ධ පරීක්ෂණ කරගන්නදී ඕගොල්ලෝ මේ මේ වගේ අභියෝගයකට කැමති දෙයක් කියලා විවිධ ආගම් වල හැම හොඳ කාරණා තියෙනවා තෝරන්නේ හරි කියලා. ඔයගේ කරගන්න. ඒක ඉතින් තියෙන හින්දු. ඉතින් තියෙනවා කතෝලික, මුස්ලිම්, බෞද්ධ. ඇමරිකාට කියලා තියෙනවා. කෙලිබල්ලා ඒගොල්ලෝ කියන්නේ අගමක වැඩ කරන්නේ කියලා. ඒගොල්ලෝ අදහස වෙනස් කරන්න ඕනේ. දෙහිය වෙනස් කරන්න ඕනේ. හැබැයි මේක න්‍යා ටෙක්නික් කරනවා. මොකද්ද ටෙක්නික්? ජීවන්ත ප්‍රධාන මොමන්ට් එක. ඒකේ ඒගොල්ලන්ගේ ආර්මේ කියන ක්‍රමයට උගලලා දෙනවා. ඒගොල්ලෝ මොකද ජීවත් වෙන්නේ? ඉතින් මේ ඉස්සල දවස් ආනගෙන ඉතින් කරන කරන යනකොට ඔක්කොම එන දෙකක් තරම පිළිස් කරන කරන යනකොට මේගොල්ලන් මෙයාට සමුවේ නැතුව වේදනාව කියනකොට ඉන්නකොටම වේදනාව අල්ලනවා. ආසාවක් කියනකොට ඉන්නකොටම අල්ලනවා. මේ විදිහට දෙන්නේ කාරණා අල්ලන්න යනකොට මේකේ සූදුව අහුවෙනවා. මේ ආට එක අහුවෙනවා. අහුවෙලා ගියාට පස්සේ හැම දෙයකම තියෙන ඇතිවිලි නැතිවෙන කතිය මේ කතිය මේ වෙනදා ජීවිතයේ අදකට වැඩි අදහින් පටන් ගන්නවා. අදකට පස්සේ තියෙන පුදුම ආමෝනියක්. හිත කය දෙකාට සිහි ගැටලුවක් නෑ. මේ බලන්න ආරම්භයි හිතයි. මෙහි කරන හිතයි ආනපාන බොහොම ලස්සනට එකතු වෙනවා. මේ පරිසරයත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ ඒක. ලස්සන මේ සුවඳ අහනවා. ඇතුලේ තාංගෝනේ අර හිත ආලෝකමත් කරනවා. ඉන්න ලාභපක්ෂර කියලා ගන්නේ ඔක්කොම වගේ මේ දැන් සමාජ නියත එක්ස්පීරියන්ස් එක කියවලා තියෙනවා. මරණ කට්ටියගේ කියලා අධ්‍යාපනය වගේ මරලා ඔක්කොඩේ කට්ටිය ඉන්නවා ඔය දැන් නැහැ කියලා ඉතින් කියලා අධ්‍යාපනයට ඔතෙන් යනවා ඒකෙන් ගොඩාක් කියන මිනිහට තාදින පොත්‍රාශය නේද බෞද්ධාගාරයේම කියන දෙයක් නැහැ ඒ කට්ටිය ආරම්භ නැති අය නමුත් මම මොහොතේදී මරණම් කියලා පොත්‍රාශය නැහැ නමුත් මට අපපණ ආයතනයේ මොකද මේ කියලා දෙන්නේ එකම channel එකලා අන්න ඒක මේගොල්ලෝ ගිහිල්ලා ඒ රිසර්ච් එකේ ඊට පස්සේ මේ එක එක කෙනෙක් ගෙනගෙන එයාට ක්වෙස්චන් කරනවා දැන් අපිට අපි මොකද තමයි කරා මෙන්න මේ මේ අතරමඟ ඉන්ටර්ස් කරන කොටලා දිනවා දැන් මෙතෙන් ඇවිල්ලා තියෙනවා දැන් මොකද කියන්නේ ඉතින් එයා කතා කරනවා නේද ඒක කියනවා මුස්ලිම් කෙනෙකුට කිව්වා ඊට මුලින්ම මුස්ලිම් දැන් මේ කාර්යයලුකත් එයා මුස්ලිම් ආගම සම්බන්ධව එළඹ සිටි සීයා දියුණු කෙරේ තුනකම යනකොට යනකොට සෑහළු පායි ආලෝකයයි ඔක්කොම ඇවිල්ලා එයා සම්පූර්ණ ක්‍රීච් කරකට යනවා. දැන් බෝල් බෝල් එක්ස්පීරියන්ස් කියලා කියනවා. ඉනර් ස්පේස් කියලා කියනවා. එතන ඊට පස්සේ ආ කියනවා මේ අපේ පොතේ මේක කියලා දුන්නේ ගන්න බෑ කියලා. හැබැයි අභිනාය සුමා ගුහාවේදී දැක්කලාම තියෙනවා පොතේ. ඒක තමයි ගුණාන් පාණිය ඇවිල්ලා තියෙන්නේ. ඊපස්සේ කටින් අභිනායකට වැදගත් මෙතින් මෙ ඉන්න නෑ. ඉතින් දැන් පුළුවන්. ඉතින් මෙහා රිසර්ච් කරපු කට්ටිය ස්තුති කරනවා මම අපිට උපන්න පුතා කරලා යනවා කියනවා මේ ගියා මම නම් දැක්කේ ඔය කියන ඔය හැමදේම හරි කරන මොන ශක්තිය මම දැක්කා. අර බලන්න මොන ශක්තිය දැක්කයි කියලා විස්තර කරනවා. ඒ කියන්නේ මම සෑහෙන කෙරවල කියන්නේ. මුස්ලිම් කෙනෙක්ගෙන් අහනවා මම මුස්ලිම් කතෝලික එකෙන් කියලා නේනවලු ඕක තමයි ඕකෙන් තමයි කියලා බැරිලා තියෙන්නේ. ඒක ඒකෝ හොඳ නරක නැහැ. අද හැමතැනම කියනවා ඕම්නි පොටෙන්ට් ඕම්නි පර්සන් මේ ශක්තිය හැමතැනම දිලිපතයි හැබැයි මට පුළුවන් මේකට විරුද්ධ වෙන්න මම විරුද්ධ වුණා ඉතින් ඒ නිසා මම මේ හිතාගෙන බැලුවා කපී කියේ මේක හෙවන්ලි වැඩක් ලැස්ති වැඩක් පුළුවන් කියලා ඉතින් ඉතුරු කරනවා ඉන්දියානු කරන පොතේ පැහැදිලිව තියෙනවා ඒකෝ අජාතං අභූතං අකතං අතං කතං මේ තේරෙන්න තියෙනවා මේකෙන් ශක්තිය මම මේ ඉස්සර ලෝකෙ තිබුණ එක. මම දැනටත් කොහොමද තියෙන්නේ. මට දිනවලදී අනේක විතර. මේක පටලිය අපෝ තේරුම් ගන්න මේක දෙකක් නෑ. ඔක්කොම පොතේ තියෙන අනේ කියන සුළු කරනවා. ඉතින් කියනවා මම ගියයි කියලා. උදාහරණ කටිනවා උදාහරණයක් නෑවලු කිවලු මෙන්න මෙතෙන් කාර්යපති පරිපන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. දැන් තමයි භාවනාව කරන්න තියෙන්නේ. නෑ අපතේ ඉන්න බෙන්නන්නේ. භාවනා පක්ෂයේදී පරිස්සම් ගන්න. මේක මහා නුකුර ගණන් ගන්න එපා. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා පටන් ගන්න බුදු අනුලෝකයට. දැන් කියලා තියෙන අනෙක් කටි අවධානය කියලා කියන එක උදාහරණයෙන් පටන් ගන්න කියන. ඒක රෝම ප්‍රවේශමේ කතාවක් නම මම කතා කරන මට වචන අහුන ඇති. අන්‍යයන්ට තියෙනවා ඉච්ඡ දෙන්නේ දිනාරය කියන මම කිවිසේක්ම දර්ශනාතර විනාශම් කියන කරන විශේෂ කර්මයේ රිසර්ච් එකක්. නමුත් ඔය ප්‍රශ්නේ ගැන බලන්න අපි අසරණ මොකද හේතුව සීල් දකගෙන සමාධි කරන මෙතනින් කට්ටිය කතා කරන බලන්නේ ඔතේ යන්නේ. යන්න බෑ. අර අන්‍යගේ මනසෙන් හරියට ටෙක්නික් එක පෙන්වලා පස්සේ යන්න. ඉතින් ඒක මොකද අපි මේ අපි මුත්තාන් කියලා ලේබල් කරන පච්චක කාරණ යනකොට කවුද අපිට කලින් යනවා මේ? ඉතින් ඔය ඔය අසරණ නේද? මම දන්නේ මට උත්තරයක් නෑ රසල මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. ඔය අසන්නෙ දැන් අර දැන් තොර රිසර්ච් වලින් දෙන්නා කියලා තියෙනවා. ඒ නියුට් එක්ස්පීරියන්ස් වලින් ගන්න සිද්ධියේ කියලා 40ක් දෙන උත්තරේ කොන්සිස්ටන්ට්. අපි ඊටම කියනවලු මම ගන්න වෙලාවේ මෙන්න මේ මේ හරහා ගියා. ඒක නම් බීස් එක ගිහුවාම නිකන් හරියට චීස් කෑල්ලක් අදලා ගියා වගේ මොකක් කරත් කණ යොදු. අනික ගමන හිතා ගන්න බෑ මේ කිසිම ෆ්‍රික්ෂන් එකක් නැහැ. whole experience එකක් whole පොඩි කිසිම ටෙන්ෂන් එකක් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින්ගේ කියන 16ක් ඔප්පු කරලා තියෙනවා. ගෲප් කරලා. දැන් තියෙන ප්‍රමාණය. ඊට හරියක් නම් ක්‍රොස් යනවා. ඊට පස්සේ බලන්න එක එක නීතියක් විශ්ලේෂණය. ඒ කියන්නේ ආවමක් කරනවා මේකක් නෙවෙයි. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? අපි මෙච්චර මේ කොහොමද කියලා අපිට ආව නැති විතරම. ඉතින් අපිට දෙවියන් මොකද්ද මේ සීලය කියන බයන්නේ? මොකද්ද මේ සමාධිය කියන්නේ මොකද දුරට රඳින එක ඇති වෙන්නේ මොකක්ද උදේ හැට මාස්තු යවන එක වැඩි කියලා නිකන් මොකද්ද මෙතන අදහසක් ඇති අනවරක් කියන මට මේ උත්තරයක් තියෙන නැහැ මම කියන්නේ මොකද ලගේ කෙනෙක් තුනක් විතරයි තියෙන ලෝකේ නියදෙටි කිස් එකක් ඔය දැන් බෝගල් ඉතින් දැන් නම් තේරිලා මේ ඔක්ලන්ඩදී පොත පුංගා කරා ආකෝ මේක කොන්සෙප්ට් එකක් ඉන්න පොතේ අන්න අන්තිමට කැප්චර් දෙන්නේ තියෙනවා interfaith religious experience කියන්නේ එක්ස්පීරියන්ස් එක ඔය රිසර්ච් එක පෙන්නනවා. ඉතින් ඉතින් යනකොට පේන්නේ නිකන් සීලය නොකරනවා. කියනවා තෝරගෙන මොන්නේ කරන්නේ. මේ අපි කියන්න බෑ අනේ අනේ විවිධ ආගම් ගත කට්ටිය කෙරෙතිච්ච තැනදී බෑ. පිළිගන්නේ සදාකාරවත් පිස්සු වෙන්නේ නැහැ. මොකද පන්දි කතාවකින් පස්සේ වචන වශයෙන් දන්නේ නැහැ. කීයතුමා මම ඔක්කේ කල්පනා කරා මට හිතෙනවා මේ ඩෙත් එක්ස්පීරියන්ස් කියන එක ඒ කියන්නේ ගොඩක් ලාට වෙන්නේ සිහිනට කරලා ඔපරේෂන් එකක් කරනකොට නම් සිහින නැති වෙන වෙලාවයි. ඔය නීති e එක පටන් ගන්නෙදී උනානා සීලතික වේව. ඒ වෙලාවේ ඔක්කොම ඇස්කන් ඔක්කොම වැහිලා තියෙන එක මානසික විතරයි වැඩ කරන්නේ. ඒ ආස්තයයන්ම ඉන්නේ මේ මයින්ඩ්ෆුල් ස්ටේට් බ්ලිස් එක. එහෙම ඉන්න කෙනෙකුට වැට ඔක්කොම දේවල් දැනෙනවා. ආ කියන්නේ ඔපරේෂන් කරනවා පේනවා. ඔපරේෂන් කරන දේවල් උඩින් ඉඳන් නෙවෙයි තමයි කොහේදීත් දෙක පේනවා. ඒකත් ඇත්තටම මට හිතෙනවා ඒ නියදෙස් කියන එක ඇත්තටම මයින්ඩ්ෆුල් සිටුේෂන් එකක්. නමුත් ඒක මේ ඉදී ආපු එකක්. ඉලියක් කියන්නේ මේ ඕන කෙනෙකුට සමාජයේ අවස්ථ කියන්නේ ඉන්නා ඒ ඒ ඒ සීනති කිරීම වෙන වෙලාවල් වෙලාවයි ඉස්තියකුයි අතර තියෙන සම්බන්ධය උන ඒක අනුක දෙකක් තියෙනවා මම මගේ අන්දරම එක කරනකොට එක වෙලාවකට යෝකෙන්නේ එන වෙලාවක් තියෙනවා ඊට වෙලාවක් ඔක්කොම තියෙනවා ඒකේ ඉන්ජෙක්ෂන් එකත් එක්ක සම්බන්ධයක් නැහැ ඉන්ජෙක්ෂන්ගේ ස්ටෙප් එකත් එක්ක අන්කොන්ෂස් එකත් එක්ක නම් හරියට ඒ එයා දන්නවා මෙන්න මේ වෙලාවට මට ආවා මෙන්න මේ ප්‍රශ්න නැත්නම් ඔය බොඩි එකට කියන්නේ. මේ ළඟදී මාව හම්බෙන්න ආවේ කෙනෙක් අතලම යොමට ඉන්න ගමන් ටිකට කරන් දීපු මේ මාත්‍යා ඉවර දුන්නා. ඒකගෙන ඒ දෙන්නේ කියන කපලයක් ඒක බබාගෙන ඉන්නා හරි විතරම ඉන්නොත් මොනවා හතර දැනෙන මේක වාසිකන් යා බාහනවා. ඒ ඥානය හොඳට වෙනවා. මාත්‍යම දාසයි කරසන් තරුණේ යන්න මාරත් බාහිර ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. අර මගේ පෞරුෂත්වයට බාහිර වෙනවා. ඉතින් දැන් ඒක මට කතා කරේ අතන පැයක් පැයක් විතර යනවා. දෙනවා තාම. ඉතින් මම මේ නෝනකට වගේ කියනවා ඒක කියන ස්වාමීන් වහන්සේ මම මේක හිතා ගන්න බැරි බාහිරනවා. දැන් අපේ ජීවිතේ මුදල් හදන්න තියෙනවා. මාත්‍ය කරනවා මාත්‍ය කරනවා මම තවකට පැය තුන හතර පාන්න. ඒකේ හඳුනන වාහන උගන්වන්න ඕන නැත්නම් මහකෙක් කියන අතන මරවල බාර ගන්න දෙලා තියෙනවා තමයි. දැන් කරන දෙයක් ඇති නමුත් මම තාම ඒක බාර ගන්න පරාජයයි. වැරදිලා කරන දෙයක් නැති මොනවා මට තාම මයින්ඩ්ෆුල් භාවනා කරන්න බෑ. ඒ නිසා මට අතුල භාවනා කරන්නයි නෝනහතනම කිව්වට මොකද මට ඒක මට චැලෙන්ජ් එකක් වගේ. මොනවාට කරන වැඩි මට අභියෝගයක් වගේ කියලා. ඉතින් පැයක් විතර කතා කරලා ඉතින් මම මේ කතා කරගෙන මම අතුණා. අතුණා ගාදී මට දාන්න ගන්න වෙලාව. මම ගන්නයි පහයි කියනවා නැහැ. එකපාරම එකපාර 40 විතර නම් ඉන්න දාන්නන්නේ 35 වෙලා. ඊට පස්සේ යන අනගනාරු මොන කතා කරා. අනේ නාතු ඉස්සරහ පාප කරා. මම ඇයි කියන. අනෝ ගොඩාක් කල් භාවනා කරන්නේ. මම තමයි කියලා කියලානේ ඒ වුණාට මේ එක දවසක් ගියාට පස්සේ ડોක්ටර් කතා කරලා ක්ලිනිකේ ටීම් එකක් තියෙනවා. ෆාස්ට් ෆ්ලෝයින් කැන්සර් එකක්. එකම දෙයයි කරලා තියෙන ඔපරේෂන් කරන එක මේ 160ක් නැරෙන්නේ ඉන්නේ. නැරඹගත්ත වෙන්නේ. වෙලිගෙදී අපි සාමාන්‍යක වගේ කියන එකයි තියෙන්නේ අර කැමැති නම් කැන්සර් එක නැරඹන්න පුළුවන් නැත්නම් ඔපරේෂන් එක කැමැති නම් කරත හැබැයි මට ඉතින් ප්‍රෙඩික් කරන්න බෑ. මේක මගේ වෛද්‍ය වෘත්තියම ක්‍රමය. ඒකවල මම කැමැතියි. 160ක් නැරඹන්න කැමැතියි. ඔපරේෂන් එක කියන්නේ ඉතින් ගෙදර කට්ටිය ඔක්කොම කිව්වලු මේ යන්න කිව්වම හොඳට ඔය වෙන්නේ කියන්නේ ඉන්නේ අපිට පෙච්චා නෝ කියන ඉවරයි. ඉතින් ඔපරේෂන් එකේ කිව්වට යා ඇටි කරලා අර ඇලුමිනියම් ට්‍රේකේ දැම්මා මෙයාට ස්ටිකර් එකේ දැම්මට පස්සේ ඉතින් සීතල තේරුණා. සීතල තේරුණොත් අඟ අක්කයි කලබල වෙනකොට දැන් අපි දිගටම රතන සූත්‍රයේ කියන තාම දෙක අරගෙන නෑ දිගට රතන සූත්‍රේ කියනවා ඔය කියන්නේ කියලා. මේකට නිකන් ඒක හිතනවා කොහොමද රතන සූත්‍රයේ මේ සීතල තේරෙන්නේ ඔච්චරයි. ඉන්නේ මට ප්‍රේතේ සීතල තේරෙනවා මොකද කාගේ රතන මුත්‍රාක් ඕනේ නැහැ. මෙයා මේක ගියේ නිකන් ආන දැන් ෆ්ලැට් එකකට වෙන්නවට. කුෂන් එකේ මුදියන්. ඉතිනවා මේක යනකොට අර කඩේ මුත්‍රේ එහෙම නියක පාන බක්කල ඇබ්සෝබ් කරන වෙලාවට. ඇබ්සෝබ් වෙච්ච ගමන් තේරෙනවලු මේ වියුත්තක් නැහැ. හැබැයි මේක නිකන් හම්බෙච්ච ලිස්ට් එකක්. තාම ඉන්නකොට මට තියෙනවා නම් අර වල සුත්‍ර කියනවා අරගෙන යනවා ඔපරේෂන් තියෙනකට යනකොට ඒක අපිටදී මක් කරේ වගේ ඉතින් වැඩ නෑ නේද මේ ඉතරා කොරිඩෝර් එක ඉන්නකොට මේ ડોක්ටර් ඉන්නවා කම්සර් කිව්වනේ ওই මේ ඉඳලා වැන්නේ කියලා එක දැන් බලන්න විනාඩි 15ක් පමණ ඉන්නේ කියලා බැලගෙන ડોක්ටර් ඇවිල්ලා ඉන්නලු සුත්‍රඥා විශ්ලේෂණය කරනවා මේ ඔක්කොම යාර පේනවා හැබැයි ඒකම කන්ට්‍රෝල් එකක් නැහැ දෙන්නේ. ඉන්න කේස් එකක් ඇති මේක නිකන් ඒ වැඩ ඔක්කොම නිකන් විකාරයි. ඒක නිසා ගියාට පස්සේ අපි කියලා දුවලු දැන් හිතින් දෙක අපි ඉන්ජෙක්ෂන් දෙන්න හදන්නේ. එයාට ඒක හිතනකොට මොකද දීගේ දෙන්නේ කවුද අත කියන්නේ නැහැ නැත්නම් කියලා අපි කරනවා දොස්තර මතක කරගන්න. කතා කරලා මේ ඉන්ජෙක්ෂන් දෙන්න හදන්නේ ඊට පස්සේ ඉඳලා ඉන්ජෙක්ෂන් එක වැඩ කරලා තියෙනවා. මෙහා කවා ගන්න හරි ඔපරේෂන් එක සාර්ථකයි. නැන්නේ. ඊට පස්සේ මේ ඉතර කට්ටියට කතා කරලා මම අහවලු මම මේ වගේ එක ඉන්ජෙක්ෂන් කට්ටිය හිතලා තියෙන එක මෙයා මලා නැත්තම් දී නැති වුණා රෙස්පොන්ස් මොකක්වත් නැතුව ඉන්නේ. මේක ඒක කිම මේ වල නැහැ. ඒ දිනේ නැතිලු මේ මනසේ මොකද උනේ කියන්නේ. ඒ සිතුවිලි නිකන් දැක්කට ඉවරයි. ඉතින් මේක කියන කාට මම මේ කිව්වේ මේකයි. මම ඊටතර අවුරුදු 8ක් 10ක් භාවනා කරලා. කවමම කවදාකවත් අර කියන කන්සෙප්ට් එකෙන් මම නිල්ලා නැහැ. ඊට පස්සෙත් මම දැන් මේක නඩත්තු කරන බහන් කවදාකවත් දෙන්නේ නිල්ලා නැහැ. ඉතින් වහන්සේලාට කියලා මම අහන්නේ මේ භාවනා කර කර ඉන්නවට වැඩිය පැත්තක ජීවන භාවනා දුරුම කිරීම එකක් තියෙනවා. ඉතින් මොකදාවක් තියෙනවා ඇයි මේ මොකද්ද මේ කියන්නේ මොකද මත්තම යන්නේ ආවර එක කියලා කියන කාරණාවක් නැහැ ඔය නෙගටිව් ෆීලිං කියන ඔක්කොම මගේ ඔක ඇවිල්ලා තියෙනවා ඒක ආපේ හැම කෙනාගේම personality එක ලකුණු තුනක් එකතු වෙනවා generally වල කියනවා ඒක survey කරනකොට එවැනි මිනිස්සෙක්ම නැගිටු කෙනෙක් කවදාකවත් ඊට පස්සේ තවත් මිනිස්සෙකුට නිඳා ගන්නවා සාහනයට සතුන්ට හරි ආදරයක් ඇති වෙනවා. මේ ඒ නිලාවර ගන්න. අනිත් එක මම තමන්ට කවදාකවත් මම ආරාමයේ කියලාද නෙමෙයි නැතිවෙන්නේ. ජීවිතේ මානේ ලැබෙච්ච මානසික ජීවිතය අනේකට කොච්චරද එනවා මම වාගේ කාලකන්ණියක් නෑ කියලා හිතන දවස් කියන්නේ ඒක කවදාකවත් නෑ. ඊළඟට හැමදාම ප්‍රොඩක්ටිව්. අන්න දාන කවදාකවත් මේක මාදි මම මේක ලේසි කරලා වෙනවා සමාජයක් වෙනවා ප්‍රස්තාවක් වෙනවා සානි හමුදාන කොබල් කරන්නේ. ඉතින් ඒක දැන් ඉතින් අනිකාවියත් කරන විශාල මේ යුගයේ මෙහෙවරක් ඔක්කොම කතා කරන් පටන් ගන්න තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ විතරයි මේක ක්‍රමිකව හිතෙන කියලා ක්‍රමිකව අපවෙ නැහැ තේරුම් ගත්තේ. අරක සඩන් ට්‍රිප් එකක්. ඊයා ආවේ ඊට පස්සේ කොන්ට්‍රෝල් කරන්නේ. හැබැයි සම්පූර්ණේ උඟක් කියලාට බුදුහාමුදුරේ කාලේ උනත් හැදිලවත් තේන දෙයක් තමයි කෙනෙක් දුක දකින්නේ හොඳටම දුක් බර තත්ත්වයට ආවම කියලා. ඒ කියන්නේ කරන්න දෙයක් නැති ඒක. ඔව් ඒ සම්පකාරයන් to do you have everything to do. අපිට යමක් තියෙනවා අපිට ලක්ෂණ වාස්තාවේ ධන් ටිකක් තියෙනවා. බැංකුවේ ආනි තියෙනවා. දුව ඉන්නවා. කතා ඉන්නවනේ. ඒ තාක්කල් අපි හැකියාවන් අපිට නැහැ. අපි තනියෙන් එකෙන් එකෙන් කරන්න පුළුවන්. ඒක ඔක්කොම කෙනෙක්. කෙනෙක් ඉස්සරහට මෙන්න නැගිටලා එනවා කවදාකද තන බැරි ඔන්න කොටේ පවර එක. ඉතින් ඒ නිසා කියන්නේ කෙනෙක් තරයි එනවා. ඒක කන්න <laughs> අපි අමනේ අර කින් මේකෙන් අරකින් මේකෙන් ඉල්ලන එක තමයි තියෙන්නේ. පිට කපලා දුන්නා නම් සතු දීපු කියලා උදාට එන කට්ටිය දෙන්නේ නැති කට්ටිය දෙන්නේ. කොටමේ කියන්න බෑ. ආ නැතිවල් ස්ටේට් ඔෆ් මයින්ඩ් කියන්නේ ඕකද නැහැ. ඒක නැතිවල් ස්ටේට් ඔෆ් මයින්ඩ් කියන එක අපි ඇත්තටම මයින්ඩ් කියන වචනේ කියනකොට අපිට කරන්නේ. මයින්ඩ් කියන්නේ අපි දරු කොහොමද කියන්නේ. නැතිවල් ස්ටේට් මයින්ඩ් කියන්නේ නෝ මයින්ඩ් කරන්නේ. දුන්නාට සඳහන් කරේ ආගන්තුකේ අභාසර මේක මේක වෙච්චි තමයි ආගන්තුකේ පපිලිකේ පපිලිකේ ප්‍රභාසාහිතේ ප්‍රකෘති ස්වභාවයයි මේ පිළිහාව කුණුකන්ද දැක්ක නිසා තමයි මේක මේ මම ගෑණියක් මම කුරුල්ලෙක් මම දොස්තර කෙනෙක් අනම්මනම් දාගත්තට කියන්නේ අදියේ අදියේ කැන්වසෙදී කිසි වෙනසක් නැහැ ඔක්කොම තියෙන එක ඉතින් අපි මෙව ඇචිව් කරන්න අරගලට යන්නේ නැහැ මේ අරගලට ගන්නකොට අපේ අත්ත කිසිම වෙනසක් නැහැ හින්දේ ඉතින් මනසටම කියේ ඉම්පර්ෆෙක්ෂන් කියන්නේ ඒ කියන්නේ මනස අපි ඔක්කොම එකයි කෙනෙක් කියලා දැනගන්න මොකද අපි ඒක කතා කරන්නේ අපි කියනවා මම ආවල් කුලේ ආවල් රටේ ආවල් මේකයි කියන තාක්කලත් ඇතිලා සීලේ සමාධිය ප්‍රඥාවෙන් කරන්නේ අන්නේ ඩෙන්ටිටි එක එහෙම ඊට මේ ටික ටික ටික ටික ඩීඩෙන්ටිෆිකේෂන් එක ඩීඩෙන්ටිෆිකේෂන් එක ඒක පේන්නේ නිකන් මෙච්චර ආභාව එකතු කරගත්ත ටික අතාරිනවා වගේ තමයි තියෙන්නේ. ඉතින් යනකොට යනකොට වෙන්නේ අර අපි කියන්නේ ඒ කියන්නේ ආපසු මම කියන්නේ ඩිකන්ඩිෂන් ප්‍රොසෙස් එක. අපෝ යනකොට යනකොට තියෙනවා අන්කන්ඩිෂන් මයින්ඩ් එක. ඒ කන්ඩිෂන් මේක නැති මයින්ඩ් එක කියන්නේ නොමයින් තමයි. ඒක අදාකාරී කොමියුනිකේට් කොමියුනිකේෂන් බලයි ආපෝ බටරි දෙවියෝ නැති උපරිම පැලැත්මක් නැලැත්මක් නැති අදා අනාතර ධනය. අපිට ඒක අඳුනගන්න බෑ මොකද මේ බාහිර ඩෙන්ටිටි වලින් අපි බලන්නේ. ඒක අපිට ටිකෙන් ටිකෙන් අතාරින්න තියෙනවා. මොකද එක එකක් ඇවිල්ලා තියෙනවා. එකක් කීපෙනි කරි බයිබෝල හරියනවා. දෙකට ගන්න. එනිසා ටික ටික ටික ටික ටික අතාරිනවා කියන්නේ යන්නේ තමයි. මුදුනේ චාර පටිනිසක මුක්ති අනාලෝකික දානෙම තමයි ගෙනියන්නේ ඔය. දීන දානෙ තමයි. දීන දානෙ තමයි දාන්නේ. දානෙදී ගඩවස්තු දීලා දාන. ඒකට තමයි සීලෙදී අභය දාන. අභේ දීලා දාන. සමාධියේදී නිවන් ටික දේවලා ප්‍රඥාදී අනුසීකරණ ටික දේවලා පස්සේ ඇත්තද විචිතනවා නෑමින් විපස්සනා භාවනා පටන් ගන්න උතන විපස්සනා භාව පටන් ගන්නනේ සාමති කෙලවර කැඩීම ඔක්කොම දැනෙන්න ඕන අපිට නැති වෙලා නෑ මොකක් සිල්පගෙන යනවා කියන අක්ක සමාධිය නැතුව නැගලා මොකක්වත් නැති වෙනවා අපේ බේසික් හියුමනිටි කියන පොටෙන්ෂල් එක තියෙනවා දැන් මේක අන්න ඇසියු ඇසියු කරන්නේ මේක මමයි මේක මාගේ මේක මාගේ ආත්මයකට ඇචීව් කරගන්න තැනම අපේ. එදා සීලය හෝ අමදිල්ගතයි කියලා ඇචීව් කරවම මම මේ කියන්නේ මම මොන ආකාර සම්පන්නයි මනස් ගන්නවා අරකින් කියලා ඒක මේ හොඳයි. නමුත් ඒක ඒක මම මේක මාගේ මේක මගේ ආත්මික කරගත්ත ගමන් ඒකම කරගන්න. ඊට පස්සේ සමාධියක් කියන මට විතර සමාධියෙන් මේ කාටවත් නැහැ කියන කාටුමම ඒක කරපේ. ඉතින් ප්‍රපංච ධර්ම කෙලවර ධර්ම කතා කරන මම සම්පූර්ණ සම්මාදානු පරිච්ඡේදයේ මාතෘකාවක් තියෙනවා. ඉතින් මේව නැතුව වයින්ම සම්පූර්ණ කරනවා. ඒක ලබන්න ඕන හැම දෙයක්ම ලබලා ඒක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන්නේ. අනැසි මේ කොලිටි එක ඒක හියුමන් නෙමෙයි. ඒක මිත්‍යක මනුස්සයෙක්. ඒ නිසා අමනුෂ්‍ය වැඩක් තියෙනවා. හැම මනුෂ්‍යයෙකුම කරන හැටි. ඔක්කොම තැන්පත් ලබා ගන්න. ඔක්කොම දේවල් ලබලා ඒකේ ඇසියුම් කරන්න ඕනේ. නැත්නම් ඒක නාම ලබා ගන්න. ජීවත් වෙනකොට බුදුදහම. ඒ තමයි අකාලිකමේ ආදරදීනේ වස්තු නැතුව නම් ඇසියුම් කරන්න ඒක අහලයක් නැහැ. ඔක්කොම ගේ කරන්නේ. ඔක්කොම ගේ කරන්නේ. මේ කරලා ඉතින් දිනෝරට ඇලපියා යන රජ කුසේ කියලා සාමාන්‍ය යොතවල රැකපෙනවා. නැතන කාලයක්. දිනෝගන හැදියායන් ගතිකුත් විස්තර නැත්තම් විස්තර නැත්තම් පහයි. කගවිදාන රූපේ කියන අධිකාරය. ඒ කියනකොට නම් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් තමයි දෙන්නේ. ඒක නැත්නම් ගන්න කරන්නේ ඇති හැටියක් තමයි කියන්නේ මේ ඇති හැටියක් නම් කොට ගන්නවා මේ කොහොම කන්දලයක් අල්ලගෙන යන්නේ ඒකෙන් අසහනෙ ඉන්නේ තමම වටිනා ප්‍රබහතරයි අනසින් කොහෙද යන්න පටන් අරගත්තා ඊපස්සේ ඒ යන ගන්නේ යන කට්ටිය තේරෙනවා. අනසින්කට ඒ පේන්න පටන් ඒකට පේන දැනෙන කොහෙන්ද අපි දැන් නැත්නම්ට ආදාය පාන කට්ටිය අතරේ අන්නාලෙන් නැතුව වැඩ කරන පිළිසක් තියෙනවා. අන්නාල පාන විදිහට ජීව සමාජය අහුවෙනවා. අන්නාල පාන නැති විදිහට තමයි විපස්සනා කට්ටිය අහුවෙන්නේ. අන්නාල පාන විදිහට විපස්සනා බලාගෙන යන්න. ඒක ඉතින් නෑ. කිසිම විදියකට ඇසියුම් කරන කිසිම විදියකට මේ අක්මන්ෂිප් එක කියන කිසිම කෙනෙකුට මේ විපස්සනා කියන concept එක ආවෙන්නේ. ඒක හරියම තියෙන ආකාරය. ඒක හරියම අන්න ඇසියුම් කොට එකක් තියෙනවා. It's like a whole life is fully contented. Achieve කරලා නෑ. නමුත් අපි ගන්න ගත්තා නම් ආර්ට් එක මේකයි කියලා. ඒක කියන්නේ කඩාරන මිත්‍යෙන් අතට වැටුණාට පස්සේ කියලා තමයි සමුදි පිටක් අතට වැටුණාට පස්සේ මෙච්චර මේ භවනාවේ මහා වීර්යයක් නැතිවක් නෑ. සාමාන්‍ය ජීවිතේදී මට කවුද යෝවන් වෙන්න හම්බෙන්නේ. මට කවුද පරමාර්ථය හම්බෙන්නේ. මට කවුද සත්‍ය හම්බෙන්නේ කියලා දැනුම් කරන්න හදපු ගමන් නරාවලේ තමයි කක්කවලේ ආයෙත් කක්කදන්නේ. ඉතින් මුලදෙනෙක් ඉන්නේ මේ මේ දෙකෙන් දෙකක් කරෝ සත්‍ය හදාගන්න. ශ්‍රීමන්ත කෙරුවොත් ප්‍රථම ඥානය ගන්න පුළුවන්. ඉතින් ලයිට් කරනවා. සමහරව අසන්තම කච්චක් තියෙනවා කෝවර් කරලා. මොකක්ද නැහැ. ඒ නාටකයේ අනුකට අන්‍යසින් යන්න පුළුවන්. ඒකම අපිට නෑ මෙතෙන් ඉන්නේ කෙලෙස නෑ. දැන් ලබලා තියෙන ටිකයි වටිනුම කෙලෙස ගන්නවා. ඒ ඔක්කොම තියෙනවා කෙලෙස ගන්නවා. කෙලෙස ගන්න නැති වෙන අන්නදීම කොටේ ගන්න අපිට සම්පූර්ණ සුදුසු කන්දික තියෙනවා. ඉල්ලන්නේ වියොත් නෑ. ආයෙත් කතා කරගන්න. දැන් ධ්‍යාන